ලක්මාල මහත්මිය. පෙරවන් සර්ණයි ස්වාමින් වහන්සේ. දරාසන්නයි. ඒකේ ඒකෙම මට පොඩි තව එතකොට නිබ්බන්ති විපරිණාම ඒ ලක්ෂණ දෙකත් තේජෝ ධාතුව මතද යැපෙන්නේ දැන් විපරිණාම ගුණය ක්‍රම දෙකකට ක්‍රම දෙකකට අපිට හඳුනා ගන්න පුළුවන් එකක් තමයි අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය මත හටගත්තු දේ තේජෝ ධාතුව තියනවද නැද්ද කතාවක් නෑ හටගත්තු දේ බිඳෙනවා ඒක නාම ධර්ම වලටත් අදාළයි රූප ධර්ම වලටත් අදාළයි තේජෝ ධාතුවට ආපෝ ධාතුවට වායෝ ධාතුවට පඨවි ධාතුවට ඕන එකක් හටගත්තොත් බිඳෙනවා ඒක තමයි අනිත්‍ය ලක්ෂණය දැන් මේ කතා කරන්නේ අනිත්‍ය ලක්ෂණය නිසා රූප කලාප බිඳුනට යලි යලි හේතු ප්‍රත්‍යයෙන් එවැනි රූප කලාප හට ගන්න නිසා පරම්පරාවක් පවතිනවා. අන්නේ පරම්පරාව ශක්තිමත් කිරීම සහ දුර්වල කිරීමට මේ තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය බලපානවා. එතකොට ඒ මත තමයි අර විපරිණාමය කියන தත්ත්වය ඇති වෙන්නේ. එතකොට මරණය කියන එක සිද්ධ වෙනවා අනිත්‍ය ස්වභාවයත් එක්කලා. ඒ කියන්නේ හට හටගත් දේ නිරුද්ධ වෙයි. හැබැයි මේ මරණය ශණයක් ශණයක් පාසා සිද්ධ වෙනවනේ. ඒ සිද්ධ වුණාට අපි එකපාරට මැරෙන්නේ නැහනේ. ඒ මැරෙන්නේ නැත්තේ ශණයක් ශණයක් පාසා මරණය සිද්ධ වුණාට යලි යලි රූප කලාප හටගන්න. ඒ හටගන්න රූප කලාප කොච්චර කාලයක් නඩත්තු කරගෙන යන්න පුළුවන්ද කියන එක මත තමයි සම්පති මරණය තීරණය වෙන්නේ. එතකොට අර ශනික මරණය මේක සම්පති නිරෝධය. එහෙම නැත්නම් සම්පති මරණය. එතකොට ඒක තීරණය වෙන්න මේ තේජෝ ධාතුවේ විශේෂ බලපෑමක් තියෙනවා. අර හටගත් ධර්මය නිරුද්ධ වෙන්න තේජෝ ධාතුව තියද නැද්ද කියන එක අදාළ නැහැ. ඒක ඒක ඒක සංස්කාර ධර්මයන්ගේ සියලු සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයක්. ඒක තේජෝ ධාතුව තියද නැද්ද අදාළ නැහැ. සබ්බේ සංඛාරා අනිච්ච සියලු සංස්කාර. සියලු සංස්කාර කියනවා තේජෝ ධාතුව විතරක් නෙමෙයි අනිත් ඔක්කොටම. ඒ හැමතැනකම තේජෝ ධාතුව තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. හටගත් දේ නිරුද්ධ වෙනවා. හැබැයි හටගත් රූප පරම්පරාව පවත්වාගෙන යන්න ශක්තිමත් කරන්න බල ගන්නන්න උස්පහත් කරන්න වෙනස් කරන්න නිරුද්ධ කරන්න කියන තැනදී තේජෝ ධාතුවේ සහදායකත්වය තියෙනවා ඒ නිසා අපිට කියන්න පුළුවන් විපරිණාමය සහ පරම්පරා නිරෝධය පරම්පරාව විනාශ වීම සහ ඒ පරම්පරාවේ උස්පහත් ගති ඇතිවීම විපරිණාමය කියලා කියන්නේ ඒ දෙකට ප්‍රධාන වශයෙන් තේජෝ ධාතුවේ බලපෑමක් ඇති වෙනවා